තෙරුවන් සරණයි. අද අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් අධ්‍යාත්මික මඟ යන කෙනෙක් නොසිතන පැතිකඩක්. හැබැයි මේක දන්නේ නැතිනම් අපි ඉන්නේ උගුලක. අපි ඉන්නේ පොඩ්ඩක් පොට පිට යවාගෙන අපි අධ්‍යාත්මය දියුණු කිරීමෙන් බලාපොරොත්තු වෙන අරමුණ සාක්ෂාත් වෙන්නේ නැහැ මේක දැනගෙන නොසිටියොත්. එහෙම පැත්තක් ගැන කතා කරන්නේ. ඉතින් මේක තේරුම් ගන්න මම පටන් ගන්න මෙහෙම. සාමාන්‍යයෙන් අධ්‍යාත්මික මග එන අයට අවශ්‍යයි තමන් දැන් ඉන්න තත්වයට වඩා හොඳ තත්වයකට යන්න. මීට වඩා පරිපූර්ණ වෙන්න. තව තව අධ්‍යාත්මික අවදීන්ටපත් වෙන්න. කෙලවර මාර්ගඵල නිවන කියන එක සාක්ෂාත් කරන්න මෙන්න මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි තත්වයකටපත් වෙන්න අවශ්‍ය ආධ්‍යාත්මික මග යන අයට. ඒ කියන්නේ මේ දැන් ඉන්න තත්වය නෙමෙයි එයා බලාපොරොත්තු වෙන්නේ මීට වඩා ඉහළ තත්වයක් දශමකින් හරි ඉල්ලගෙන තමයි යන්නේ. ඇත්තටම නම් එහෙමපත් වෙන්න ඕනි තත්වයක් කියලා එකක් නැහැ ආධ්‍යාත්මික මඟ කියන එක. ඒ කියන්නේ නිවන් මඟ, නිවන, මඟඵල කියන දේවල් ඒ වගේ තත්වයකටපත් වෙන්න ඕනි දෙයක් කියලා එකක් නැහැ මේකේ. ඒ කියන්නේ අපි යම් තත්වයකටපත් වෙන්න හිතනවා නම් ඇත්තටම දැනටමත් ඒ තත්වයේ බවට අපිපත් වෙලයි ඉන්නේ. මම නැවතත් කියනවා ඒක. උදාහරණයක් ඔබට තේරෙන්න කිව්වොත් ඔබට නිවන් දකින්න ඕනි කියලා නම් ඔබ යන්නේ ඇත්තටම නම් දැනටමත් අපි නිවන් දැකලයි ඉන්නේ. ආందోලනාත්මක වෙයි. අපි චුට්ටක් ඉස්සරහට කතා කරගෙන යමු. අධ්‍යාත්මික මඟ කියලා කියන්නේ අපි මෙන්න මේ වගේ කෙනෙක් කියලා ඔප්පු කරන්න අමතර දෙයක් එකතු කරගන්න යන ගමනක් නෙමෙයි. මම මෙන්න මෙහෙම චරිතයක් මෙහෙම අධ්‍යාත්මය මෙහෙම දියුණු කෙනෙක් මෙන්න මේ මට්ටම තියෙන කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා ඔප්පු කරන ලෝකෙට මේ අමතර මොන හරි ටිකක් බලෙන් එකතු කරගන්න පිට තියෙන දෙයක් මගේ මනසට එකතු කරගන්න යන ගමනක් නෙමෙයි. ඒ වගේම අපිව වෙනස් දෙයකට වෙනස් තත්වයකට පරිවර්තනය කරන්න හදන දෙයක්ුත් නෙමෙයි. කියන්නේ මේ දැන් ඉන්න තත්වයෙන් වෙනස් තත්වයකට පරිවර්තනය කරන්න හදන තත්වයකුත් නෙමෙයි. එහෙනම් මොකද්ද මේ අධ්‍යාත්මික මඟ කියලා කියන්නේ? ඒ තමයි අපි ළඟ තියෙන අපි උපතින් අරගෙන ආපු අපේ ස්වභාවික අව්‍යාජත්වයක් තියෙනවා. අව්‍යාජ මානසිකත්වයක් තියෙනවා. අන්න ඒකට බාධා කරන. ඒක තමයි අපේ ඔරිජිනල් తত্ত্বය. ඒ උපතින් අරගෙන ඇවිල්ලා තියෙන එක. ඒ తত্ত্বයට බාධා කරන අපේ ස්වභාවික පිරිසිදු අව්‍යාජ මානසිකත්වය වහගෙන ඉන්න සියලුම දේවල් ටික ඉවත් කිරීමක් විතරයි අපි මේකෙන් කරන්නේ. එහෙනම් අපි අපේ අව්‍යාජ ස්වභාවික මානසිකත්වයට බාධා කරන දේවල් ඉවත් කරනවා නම් ඉවත් කිරීමක් නම් මේ කරන්න හදන්නේ. ඒ කියන්නේ දැනටමත් ඒ අව්‍යාජත්වය අපි ළඟ තියෙනවා. ඒකට බාධා කරන ඒක වැහිලා තියෙන දේවල් ටිකක් තියෙනවා. අපි හදන්නේ අන්න ඒ ටික අයින් කරන්නයි. නිවන් දකින්නවා කියලා කියන්නේ ඔන්නෝක තමයි. ඒ කියන්නේ අපි දැනටමත් නිවන් දැකලයි ඉන්නේ. මතකද ඔබට අපේ පුංචි කාලේ අපිට හරි අපිට තිබුණා අහිංසකකම කියලා දෙයක්. පුංචි ළමයින්ට මොකක්ද අහිංසකකම කියලා කියන්නේ? අහිංසකකමට පත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අහිංසකකම කියලා කියන්නේ අපි තවමත් දූෂිත වෙලා නැහැ. අපේ මනස තවමත් දූෂිත වෙලා නැහැ. අපි තවමත් කොන්දේසි වලට යටත් වෙලා නැහැ. අපි තවමත් සම්මුතින්ට ගොදුරු වෙලා නැහැ කියන එක තමයි අහිංසකකම කියලා කියන්නේ. ඒ කියන්නේ අපිව එක එක විදිහට හැඩගස්සලා සකස් කරලා නැහැ කියන එකයි අහිංසකකම කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ළමා මනස කොන්දේසි කොන්දේසි සහිත වනතුරු රාමු වලට යට නොවනතුරු ඒගොල්ලන්ට කිසිම බාධාවක් නෑ මේ ලෝකෙන්. කොන්දේසි විරහිත වෙනතුරු. කියන්නේ කොන්දේසි වලට යටත් නොවි තියනකම්, රාමුවකට යටත් නොවි තියනකම් ඒගොල්ලන්ට මේ ලෝකේ කිසිම දෙයකින් බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ලෝකෙන් කිසිම දේ මේ ලෝකේ කිසිම දෙයකින් ඒගොල්ලන්ට බාධාවක් ඇත්තෙත් නැහැ. ඒ ළමයින්ට සින්දුවක් කියන්න ඕනේ නොත් සින්දුවක් කිව්වා නටන්න ඕනේ නොත් නැටුවා අඬන්න ඕනේ නොත් ඇඬුවා යාලට කරන්න හිතුණු දේ කරන්න කලින් කාගෙන් හරි අවසර ගන්න ඕනේ කියලා සිතුවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ ඒගොල්ලන්ට තමන් කරන දේ ගැන අනිත් අය ඒගොල්ලෝ ගැන කොහොම වටහා ගනීද මොනවා හිතයිද කියලා කිසිම සැලකිල්ලක් ඒගොල්ලන්ගේ මනසේ නැහැ. තමන් මේ කරන දේ හින්දා තමන් විහිළුවට ලක් කරයිද මොන වගේ විනිශ්චයක් ගනීද මං ගැන මං ගැන මොන විදිහට තේරුම් ගනීද මේ කිසිම සිතුවිල්ලක් ඒගොල්ලන්ගේ මනසෙ ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ කොන්දේසි වලට යට නැහැ කන්ඩිෂන් වෙලා නැහැ රාමු වලට යට නැහැ නීති වලට යට නැහැ ඒක තමයි යාලගේ ස්වභාවික අව්‍යාජ මානසිකත්වය ඒගොල්ලෝ ඊටාම සරලව හදවතින් ජීවත් වෙන පිරිසක් ඉතාම සුන්දර තැනක පවතින විශ්මිත තැනක තියෙන මනසකින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ මනසේ නිතරම කුතුහලය, නිර්මාණශීලීත්වය ස්වභාවිකවම හටගත්තු අමුතු දයාවකින් ඒගොල්ලන්ගේ මනස පවතින්නේ අන්න එහෙම මානසිකත්වයකින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කාලයත් එක්ක අපි වැඩෙනකොට වයසට යන්න යන ටික ටික වැඩි හිටි වෙන්න වෙන්න ඒ අහිංසකකම අපේ මනසින් නැති වෙලා යනවා ටික ටික. ඒ කියන්නේ අපි මේ වයසින් වැඩෙන්න වැඩෙන්න වැඩි හිටිය බවට පත් වෙන්න පත් වෙන්න අපි හරිම සීරියස් මිනිස්සු බවට පත් වෙනවා. හරි තදටම සීරියස් මිනිස්සු බවට පත් වෙනවා. හැම වෙලේම අපේ මනසේ සැක සංකා තියෙන්නේ, බය තියෙන්නේ. ඒවෙන් මනස ටිකෙන් ටික පිරෙන්න ගන්නවා. ඉතින් අන්තිමේදී මේ මානසිකත්වය නිසාම අපි කරන කියන හැම දෙයක්ම අන්තිමට අපිටම බලපාන්න පටන් ගන්නවා. ඒක ඒ දේවල් සෑහෙන්න අපේ මනසට බලපෑම් කරලා කියලා අපේ ජීවිතවලට බලපෑම් කරලා කියලා අපිට දැනගන්න දැනෙන්න ගන්නවා. ඒකට හේතුව තමයි අපි මොනවා කළත් මොනවා කිව්වත් අපි හැම වෙලේම හිතනවා අනිත් අය මං ගැන මොනවා හිතයිද මං ගැන කොහොම තේරුම් ගනීද මාව කොහොම විනිශ්චය කරයිද කියලා ඒ ඒ විදිහට අනිත් අය මං මගේ මේ ක්‍රියාව මගේ මේ වචන ගැන දක්වන ප්‍රතිචාරය මොකක් වෙයිද කොහොම හිතයිද කියලා හිතන නිසාම ඒකම තමයි ඒගොල්ලන්ගේ මනසට බලපෑම් කරන්නේ විශාල වශයෙන් ඒක බලපෑම් කරනවා මට ගරු කරයිද මට ගරු නොකරයිද මාව බාර ගනීද නැද්ද මේ විදිහට හැම වෙලෙම අනිත් අයගෙන් Tamanට වටිනාකමක් ඉල්ලගෙන වටිනාකමක් හොයාගෙන වැඩ කරන්න පටන් ගන්න. කියන්නේ අනිත් අයගේ මනසේ Tamanට තැනක් හදාගන්න තමයි දඟලන්නේ. අන්නේ හින්දා අපිට අමතක වෙන්න පටන් ගන්නවා අව්‍යාජ මානසිකත්වය. අව්‍යාජත්වය අමතක වෙන්න ගන්නවා. අපිම අපි අපිම වෙන්නේ කොහොමද කියන එක අපිට අමතක වෙන්න ගන්නවා. අහිංසකකම කියන එක අපේ මනසෙන් නැති වෙන්න ගන්නවා. ව්‍යාජ ආරෝපිත ජීවිතයක් ආරෝපණය කරගත්තු රංගපාන ජීවිතයකට අපි වැටෙනවා. රඟපාමින් ආරෝපිත චරිත හදාගෙන සමාජයේ අනිත් අයත් එක්ක සංසන්දනය කරගෙන අනිත් අයත් එක්ක ගැළපීලා ඉන්න තමයි අපි ඊට පස්සේ ඉගෙන ගන්න. ඒකට තමයි අපි උත්සාහය දරන්නේ. ඒකට තමයි අපි මේ දඟලන්නේ. අපි නිතරම උත්සාහ කරනවා අනිත් අය බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වෙන්න. අනිත් අය අපෙන් බලාපොරොත්තු වෙන ජීවිතයක් අන්නේ ජීවිතය හදාගෙන ජීවත් වෙන්න තමයි අපි අපි ඉගෙන ගන්න අපි පුරුදු වෙන්නේ. අපි උත්සාහ කරනවා අනිත් අය මාව පිළිගන්න අනිත් අය මාව මෙන්න මේ විදිහට හිටියොත් නම් මාව පිළිගනී කියලා හිතන විදිහට ඉන්න අපි උත්සාහ කරනවා. මෙහෙම හිටියොත් මාව පිළිගනී, මෙහෙම හිටියොත් මාව බාරගනී, මෙහෙම හිටියොත් මාත් එක්ක සතුටින් ඉඳී ඇසුරු කරයි කියලා හිතන විදිහකට අපි ජීවත් වෙන්න ඉගෙන ගන්නවා, දත කනවා. ඒකට තමයි රණ්ඩු කරන්නේ. මෙන්න මෙහෙම හිටියොත් අනිත් අය මාව පිළිගනී කියලා හිතන විදිහට රාමුගත වෙනවා. කොන්දේසි වලට හිර වෙනවා. හැබැයි පුංචි කාලේ අපි ඊටාම ස්වභාවික ක්‍රමයකට ස්වභාවයෙන්ම අපේ මනසින් ගලාගෙන ආපු ස්ටයිල් එකකට රටාවකට ෆ්ලෝ එකකට තමයි අපි ජීවත් වුනේ හැසිරුනේ. ඒකට කිසිම තහනමක් තිබුණේ නැහැ කාගෙන්වත්. ලෝකෙ මොනවා හිතයිද අපිට ලෝකේ ගැන කෙයා කරන්න මනසක් තිබුණෙම නැහැ. හැබැයි අපි ටිකෙන් ටික වයසට යන්න යන අපි ඉගෙන ගත්තේ මේ નિરાයාසයෙන් ජීවත් වෙන කලාව નિરાයාසයෙන් සිදුවෙන දේවල් වැරදි කියලා. එහෙම සිදු නොවිය යුතුයි කියලා අපි ටිකෙන් ටික වයසට යන්න යන්න අපි ඉගෙන ගත්ත ලෝකයේ සමාජය අපේ ඔළුවට දැම්මා. ඔකට අපේ ලොකු සංසය කියන්නේ අනායාසයෙන් සිද්ධ වෙනවා කියන්නේ. කියන්නේ භාවනා කරද්දී අපි භාවනාව අනායාසයෙන් සිද්ධ වෙන තැනකට එනවා. කියන්නේ ඉබේම සිද්ධ වෙනවා. භාවනා කරන්න ඕනේ නැහැ. භාවනාවක් කරනවා අපිට තියෙන්නේ ඒගෙන බලන් ඉන්න විතරයි. ඒ කියන්නේ මේ අපි මේ යන්න හදන්නේ අව්‍යාජ ස්වභාවික தත්වයට. හැබැයි අපිට වැඩිහිටි වෙන්න වෙන්න අපිට ලෝකයා කියා දුන්නේ එහෙමයි. ඒක වැරදි දෙයක්, ඒක නොවිය යුතු දෙයක්. අපි හොඳ හැසිරීමක් හදා ගන්න ඕනේ. මැනර්ස් තියෙන්න ඕනේ. අනිත් අය කියන විදිහට හැසිරෙන්න ඕනේ. දෙයක් බැලුවට කමන්නේ, අහන්න හොඳ නැහැ, ඇහුවට කමන්න කමන්න කමක් නැහැ බලන්න හොඳ නැහැ. ඔහොම ඔහොම එක එක විදිහේ නීති රීති කොටසකට අපිට යට වෙන්න ඕනි කියන එකක් තමයි අපිට ලෝකයේ උගන්වන්නේ. අපි අපිට දැන් වයසක් තියෙනවා අපි මෙන්න මෙහෙම වයසක ඉන්නේ කියලා ඒ වයසට ගැලපෙන්න රඟපාන්න ඕනේ වයසට ගැලපෙන්න හැසිරෙන්න ඕනේ අපේ සමහර හැසිරීම් අපිව පහතට දානවා. ඒ හින්දා අනිත් අය අපිට වටිනාකමක් දෙන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම හැසිරුණොත් අනිත් අය අපිව හෙලා දකි. මෙන්න මෙහෙම කරොත් නම් අපිට පිළිගැනීමක් තියෙයි. ඕනම දෙයක් කරන්න වෙලාවක් කලාවක් තියනවා, තැනක් නොතැනක් තියනවා. සමහර දේවල් වලට නම් වෙලාවකුත් නැහැ, තැනකුත් නැහැ. ඒවා කරන්නම හොඳ නැහැ. ජීවිතයට තහනම් වෙච්ච දේවල්, සපුරා තහනම් දේවල්. ඒවා ඒවා අපිට මොන විදිහකටවත් ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් අපිට කවුරු හරි ඉන්න ඕනේ ගයිඩ් කරන්න අපිට අපේ හැසිරීම පවත්වන්න ඕනේ විදිය කියා දෙන්න කෙනෙක් ඉන්න ඕනේ. ඔන්නෝම දේවල් ටිකක් තමයි අපි ලොකු වෙන්න ලොකු වෙන්න ඉගෙන ගත්තේ. අන්තිමේදී අපිම අපේ හැසිරීම් අපිම අපිව පාලනය කරන තැනට අපේ මනස එනවා. අන්නේ නිසා තමයි අපේ ඔළුව ඇතුලේ තව කෙනෙක් කතා කරනවා වගේ ඇහෙන්නේ. ගොඩාක් අය භාවනා කරද්දි කියනවා මෑනියෝ මගේ හිත ඇතුලේ තව කෙනෙක් කතා කරනවා ඇහෙනවා. මාත් එක්ක තව කෙනෙක් මං වගේම කෙනෙක් ඇතුලේ සංවාදයක ඉන්නවා මොකද්ද මේ? අපි ඕකට ඕකට කියන්නේ inner voice. එහෙම නැත්නම් chatter mind. ඇතුළත කතාව. ඔන්න ඕක හැදුනේ ඔන්න ඔහම තමයි. ඔය ඇතුළත කතාව ආවේ අපේ අර අව්‍යාජ මානසිකත්වය අහිංසක මානසිකත්වය නැති වෙලා ලෝකෙට ඕනි විදිහට රඟපාන්න ගියාට පස්සේ එදා ඉඳන් අපේ මනස ඇතුලේ තව කෙනෙක් කතා කරන්න පටන් ගත්තා. මෙන්න මේ නිසා මම මෙතෙන්ට අමතර කාරණයක් එකතු කරනවා. අපේ භාවනාව දියුණු වෙන්න නම් මෙන්න මේ ඇතුළත කතාව නතර වෙන්න මම ඒක වෙනම වීඩියෝ එක කියලා තියෙනවා. අපි භාවනා අරමුණක් විදියට රූපාරම්මණයක් ඉස්සරහින් තියාගත්තට පස්සේ අපි ඒකට කියන්නේ කාය සංස්කාර. ඒ කියන්නේ අපි හුස්ම කියලා හිතමු ඒක කාය සංස්කාරයක්. හුස්ම ගෙවිලා යන්න ඕනේ සංසිඳෙන්න ඕනේ. හුස්ම ගෙවිලා යන්න නම් කාය සංස්කාරය සංසිඳෙන්න නම් ඊට කලින් වචී සංස්කාර සංසිඳලා තියෙන්න ඕනේ. අපිට තියෙනවා සංස්කාර එක එක විදිහට බෙදන්න පුළුවන් එක ආකාරයක් තමයි කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර නිවන් මඟ යනකොට මේ සංස්කාර ගෙවි ගෙවි යන්න ඕනේ එතකොට මේවෙන් ඉස්සෙල්ලම ගෙවෙන්නේ මොකද්ද කියලා හෙව්වොත් ගොඩක් අය හිතන්නේ කාය සංස්කාර ඊළඟට වචී සංස්කාර ඊළඟට චිත්ත සංස්කාර නැත්තම් ඕකේ අග ඉඳලා මුලට කියනවා ඇත්තටම නම් වෙන්නේ එහෙම නෙමෙයි. මුලින්ම සංසිඳෙන්න ඕනේ වචී සංස්කාර. වචී සංස්කාර සංසිඳනොත් තමයි කාය සංස්කාර සංසිඳෙන්නේ. ඊට පස්සේ තමයි චිත්ත සංස්කාර සංසිඳෙන්නේ. ඉතින් වචී සංස්කාරය කියලා කියන්නේ ඔන්න ඔය ඇතුළත කතාව. ඒකට කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. ඔය ඇතුළත කතාව ගොඩ නැගෙන්නේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙකෙන්. ඇතුළත කතාව හැදුනේ කොහොමද කියලා දැන් ඔබට තේරෙනවා ඇති. ඒ කියන්නේ අපි රඟපාන්න ගිහිල්ලා ඇතුළත කතාව නතර වෙන නම් රඟපෑම නතර වෙන්න ඕනේ. චැට මයින්ඩ් එක නතර වුණු දවසට ඔබේ හුස්ම සංසිඳෙන්න ගන්නවා. එතකොට තමයි ගමනක් තියෙන්නේ. එතකොට තමයි භාවනාව වැඩෙන්නේ. එතකොට අපිට මේ ඇතුළතින් කතා කරන කෙනා හැම වෙලේම මං කරන්න ඕනේ මොකද්ද මං නොකල යුත්තේ මොකද්ද කිය කිය හැම වෙලේම අපිට ඔපිනියන් දෙන කෙනෙක් ඉන්නවා ඇතුලේ. ඉතින් සමහර වෙලාවට ඔය ඇතුළත කතා කරන එක්කෙනා කොච්චර අපිට බලපෑම් කරනවද කියනවනම් අපේ මේ ඇතුළත තියෙන ස්වභාවික අව්‍යාජ මානසිකත්වයෙන් අපි යමක් හිතුවත් ඔය ඇතුළේ ඉන්න එක්කෙනා කතා කරලා එයාගේ තර්කයෙන් සමහරලාට ඒක බින්දලා දානවා. අන්නේ වෙලාවට අපිටම තේරෙන්නේ අපිට හිතා ගන්න බෑ මේ දෙන්නගෙන් කොයි කෙනා කියන එකද අපි බාර ගන්න ඕනේ කොයි එකද හරි කියලාවත් හිතා ගන්න බැරි තරමටම අපි අවුල් වෙලා ඉන්නේ. එච්චරටම අපි සමාජයෙන් ලැබුණු දේවල් වලට ආරෝපණය වෙලා කන්ඩිෂන් වෙලා අපි තත්ත්වගත වෙලා අපි රඟපානවා ආරෝපිත ජීවිත බවට පත් වෙලා අපේ අහිංසකකම එච්චරටම නැති වෙලා ගිහින් අපේ අව්‍යාජ මානසිකත්වය එච්චරටම නැති වෙලා ගිහින්. එතකොට ඔබ තේරුම් ගන්න මේ ලෝකයේ විසින් අපේ මේ අහිංසකකම නැති කරාට පස්සේ තමයි අපේ මේ අව්‍යාජ මානසිකත්වය නැති කරාට පස්සේ තමයි අපිට මෙච්චර ආතතිය අසහන අපේ ජීවිතවලට එන්නේ. ඉතින් මේක කොච්චර දුරද ගිහිල්ලාද කියනවා නම් මේ ඇතුළත ඉන්න ඇතුළත ඉන්න කෙනයි මමයි අතර සණ්ඩුවක් විතරක් නෙමෙයි. අපි සමහර වෙලාවට අපි එහෙම කරන කියන දේවල් වලට අනිත් අයගේ ප්‍රතිචාරය හොඳයිද නැද්ද කියලාත් අපි පුදුමාකාර විදියකට අවධානයකින් ඉන්නේ. ඒ අයගේ හැසිරීම, ඒ අයගේ බොඩි ලැන්ග්වේජස්, ඒගොල්ලන්ගේ ඉරියව්, ඒගොල්ලන්ගේ මුහුණේ ඉරියව් මේ හැම දෙයක් ගැනම බලනවා මම මොනවා හරි කිව්වහම කළාම. ඒ කියන්නේ ඒගොල්ලෝ හොඳ ප්‍රතිචාරයද දක්වන්නේ නරක එකද දක්වන්නේ කියලා බලන්න. ඒ අනුව අපේ හැසිරීම වෙනස් කරගන්නවා, ඇඩ්ජස්ට් කරගන්නවා. එහෙම කරන්න එයාලගේ හිත දිනා ගන්න. මේ විදිහට අපි හැම මොහොතකම ජීවත් වෙන්නේ අනිත් අයට ඕන විදිහට. අන්න ඒ නිසාම තමයි ආතතිය අසහන වැඩි වෙන්නේ. ඒ නිසා මේ හේතුව හින්දා අපිට අපිව මග හැරිලා ඔබට තේරෙන්න ඕනි ඔබට ඔබ කොයිතරම් මග හැරිලාද කියලා. තමන්ගේ ස්වභාවික අව්‍යාජත්වය නැති වෙලා ගිහින් කියලා ඔබට දැනෙන්න ඕනේ. ඉතින් අපිට මොන විදිහකින්වත් ස්වභාවික නැති අස්වාභාවික કૃතිම විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න සිද්ධ වෙනවා අන්තිමට කිසිලෙසකින්වත් ස්වභාවික නැති අස්වාභාවික કૃතිම විදිහකට තමයි අන්තිමට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන මැෂින් වගේ අර ස්වභාවයෙන් ආපු මනුස්සකම් පවා අපිට නැති උනේ ඔන්නෝමයි අන්තිමේදී මම දන්නේ නැහැ මං කවුද කියන්නේ. ඔබ දන්නේ නැහැ ඔබ ඔබ කවුද කියන්න ඔබවත් දන්නේ නැහැ. ලෝකයේ අය කොහොමද හඳුනගන්නේ? ඒ කියන්නේ එච්චරටම ඔබට ඔබව නැති වෙනවා. සැබෑ මම කවුද කියලා හොයාගන්නත් බැරි වෙනවා. බොරු මම කවුද කියලා හොයාගන්නත් බැරි වෙනවා. තමන් තමන් එක්ක තිබුණු සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම කැඩිලා යනවා. මේ తත්වය නිසා. ඉතින් ඇත්තටම නම් ඔබට ඔබේ හිතට නිදහස භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ අනිත් අය මං ගැන හිතන්නේ පතන්නේ මොනවද කියන එක නොසිතා ඉන්න පටන් ගත්ත දවසට. ඒ කියන්නේ අනිත් අය මං ගැන දක්වන අදහස්, අනිත් අය මං ගැන දක්වන ප්‍රතිචාර, අනිත් අයගේ අනිත් අය මාව තේරුම් ගන්න විදිය, අනිත් අය මං ගැන කතා කරන විදිය ගැන ඔබ කෙයා කරන එක නවත්තන්න පටන් ගත්ත මොහොතේ පටන් ඔබට මේ ලෝකේ තියෙන සුන්දරත්වය, නිදහස, නිදහස් මානසිකත්වය විඳින්න පුළුවන් වෙනවා. ඔබ උපතින් අරන් ආපු අව්‍යාජ මානසිකත්වයේ තියෙන නිදහස ඔබට භුක්ති විඳින්න පටන් ගන්න යන්න එතන ඉඳලා. අන්න එදාට ඔබ ඔබේ සැබෑ ස්වභාවික අව්‍යාජත්වයට නැවත පැමිණෙනවා. ඒ අව්‍යාජ මානසිකත්වය ඔබට ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා. ඕක තමයි නිවන කියන්නේ. ඒ කියන්නේ අපි දැනටමත් නිවන් දැකලා ඉන්නේ. ඉතින් මේ අපේ සැබෑ ස්වභාවික අව්‍යාජත්වය සොයා ගන්න තමයි අපිට සතිමත් වීම කියන එක අවශ්‍ය වෙන්නේ. මොකක් සඳහාද මම මුලින් කිව්වා වගේ අපේ ස්වභාවික අව්‍යාජ මානසිකත්වයට බාධා කරන ඒ අව්‍යාජත්වය වහගෙන ඉන්න දේවල් ටිකක් තියෙනවා. අපි යන්නේ ඒ ටික අයින් කරන්නේ ඒ ටික අයින් කරපු ගමන් ওই අව්‍යාජ පිරිසිදු මානසිකත්වය මතුවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ මනස දැනටම නිවන් දැකලා ඉවරයි. නිවන කියන එක අලුතෙන් ගන්න තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසායි කියන්නේ අපිට භාවනා කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ කෙරෙන දෙයක් දිහා බලන් ඉන්න විතරයි. ඉතින් මේ නිසා තමයි අපි කියන්නේ ඒ අව්‍යාජ මානසිකත්වය අහිංසක මානසිකත්වය එළියට ගන්න පුළුවන් වෙන සතිමත් වුණාම විතරයි. ඉතින් අපි නිතරම හැම වීඩියෝ එකම කියනවා ඔබට සතිමත් වෙන්න කියලා. ඉතින් සතිය කියන්නේ ඇත්තරම සංකල්පමය දෙයක් නෙමෙයි. අපි ඔබට කිව්වා නිවන කියන එක පිටින් ගන්න තියෙන දෙයක් නෙමෙයි කියලා. සතිය කියන්නේ හිතලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඒක එක්තරා ස්වභාවයක්. අපේ මනසේ තියෙන ඒ ස්වභාවයට අවදිවීමක් විතරයි අපි මේ කරන්නේ. සතිය කියන්නේ අපි උපතින් අරන් ආපු දෙයක්. ඒක අලුතෙන් හදා ගන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක දැනටමත් අපේ මනසේ තියෙනවා. ඒකට අවදි වෙන්න, ඒක ෆීල් කරන්න විතරයි තියෙන්නේ. ඇත්තටම සතිමත් වෙනවා කියලා කියන්නේ හරියට love affair එකක් වගේ දෙයක්. මේ affair එක තියෙන්නේ ඔබම ඔබේ ජීවිතේ එක්ක පටන් ගන්න ෆෙයා එකක් ඔබ ඔබ එක්ක පටන් ගන්න ෆෙයා එකක් ඔබේ ශක්තියින් එක්ක පටන් ගන්න ෆෙයා එකක්. ඒ කියන්නේ ඒවා ෆීල් වෙන්න ඕනේ. ඒවා භුක්ති විඳින්න ඕනේ. ඒවා ස්පර්ශ කරන්න ඕනේ. ඉතින් මේ කියන ශක්තිය මේ කියන සතිමත් බව කියන එක ඒක අපි උපතින් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒක ඔබෙන් ඈත් කරන්න මේ ලෝකේ කිසිම කෙනෙකුට බෑ. ඉතින් මේක මේ සාක්ෂාත් කරන්න තියෙන දෙයක් නෙමෙයි. මේක අපි ළඟ දැනටමත් තියෙන දෙයක්. මේ මොහොතේ පවතින දෙයක්. ඉතින් අපි කරන්නේ මේකෙන් මේ වර්තමාන මොහොතේ සිද්ධ වෙන දේ එක්ස්පීරියන්ස් කරන එක, අත්දකින එක. ඒක තමයි සතියේ ස්වභාවය. වර්තමාන මොහොත ෆීල් කරනවා, විඳිනවා, අත්දකිනවා, එක්ස්පීරියන්ස් කරනවා. ඒක මේ මොහොතේ වේදනාවක් ඔබ හිතන විදිහට වේදනාවක් වෙන්න පුළුවන් දුකක් වෙන්න පුළුවන් සතුටක් වෙන්න පුළුවන් බයක් වෙන්න පුළුවන් ඕනම ස්වභාවයක් හැඟීම්බර මානසිකත්වයක් වෙන්න පුළුවන්, අඬනවා වෙන්න පුළුවන්, වැළපෙනවා වෙන්න පුළුවන්. මේ ඕනම තත්වයක් එක්ස්පීරියන්ස් කරන එක, අත් දකින එක, අත් විඳින එක, ෆීල් කරන එක තමයි සතිය කියලා කියන්නේ. ඒ ඒ දැනට දැන් මේ මොහොතේ පවතින තත්වය කෙරෙහි තියෙන දැනුවත් බව. එච්චරමයි වෙන කරන්න දෙයක් නැහැ. ඒ දැනුවත් වෙනකොට අපිට ඒ දේ ෆීල් කරන්න පුළුවන් විඳින්න පුළුවන් කිසිම පූර්ව නිගමනයක් නැතුව විස්තර ਵਿਚාරයක් නැතුව තීන්දුව තීරණ ගන්නේ නැතුව හුදු බැල්මෙන් බලන් හිඳීමක් තියෙන්නේ. අන්න ඒ தত্ত্বය යටතේදී විතරයි ඔබට නිදහස කියන එක භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. ඔබ අත්දකින දේ මොකක් වුණත් ඇත්තටම ඔබට නිදහසක් ලැබෙන්නේ එතකොටයි. හැබැයි අපි හිතන් ඉන්නේ අපි මේ අත්දකින සමහර දේවල් අපි හොඳ නරක විදිහට ලේබල් කරනවා. ලේබල් කළා නරක ඒවා තල්ලු කළා හොඳ ඒවා බදාගත්තාම නිදහස හම්බෙනවා කියලා හිතන්නේ. නෑ. සැබෑම නිදහස ලැබෙන්නේ ඔබ මොනවා මේ මොහොතේ අත්දැක්කත් ඒ අත්දකින දේට අවදි වුණාම. ඒකට දැනුවත් වුනහම තමයි ඔබට ඇත්තටම නිදහස කියන එක ලැබෙන්න ගන්නෙ. එතකොට තමයි ජීවිතයේ සමබරව අරන් යන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ සතිමත් වෙනවා කියන්නේ ජීවිතේ කොටසක් නෙමෙයි. මේක ජීවිතේ කොටසක් කරගෙන ඉන්නේ ඔබ. ඔබ හිතනවා මේ සතිමත් වෙනවා කියන එක ජීවිතේ කොටසක් කියලා ඇත්තටම නෑ. අපි මේ සතියෙන් කරන්නේ ජීවිතයට භාවනාවක් වෙන්න ඉඩ හරින එක. ඒක කරන්න බෑ. ජීවිතේම භාවනාවක් වෙන්න ඉඩ හරිනවා. ඒ කියන්නේ අපි උපතින් ගෙනාවු දෙයක් සතිය කියන්නේ මේක මතු කරලා ගත්තට පස්සේ ජීවිතයෙන් භාවනාවක් තමයි. ඕක හරහා තමයි අපිට අර අව්‍යාජ මානසිකත්වයේ ස්පර්ශ කරන්න පුළුවන්. අහිංසකකමට යන්න පුළුවන්. ඕක තමයි නිවන. හරි සරලයි. ඔබට තේරුම් ගන්න බැරි වුණාට. ඒ නිසා සතිමත් වෙන්න, විශ්වාසයෙන් පුහුණු කරන්න ඔබ ඔය හොයන දේ ඔබට හමු වෙනවා. නිවන කියන්නේ පිටින් ගන්න තියෙන දෙයක් නෙමෙයි. අපේ මනස දැනටමත් පවතින තත්වයක් ඉස්මතු කර ගැනීමයි අපි මේ කරන්න හදන්නේ. તેરું આન્સર નહીં